සංයුත්ත නිකාය තුන්වෙනි කාණ්ඩය සංයුත්ත නිකායේ කජ්ජනීය සූත්‍රය කජ්ජනීය සූත්‍රය බුදුයන් වහන්සේ සවැත් නුවර ජේතනම් කුමාරයාට අයිති වනයේහි අනේපිටි සිටුතුමා විසින් ඉදි කරන ලද අනාථපිණ්ඩිකස් ආරාමයේහි වැඩ වාසය කරන සමයේහි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අමතනවා. මහණෙනි කියලා කියනවා. මහණෙනි අනේක ප්‍රකාර වූ පුබ්බේ පුබ්බේ නිවාසානුස්සති. එහෙම නැත්නම් పూర్ව නිවාස නුවණින් මතක් කරන පුද්ගලයෙකුට. ඒ කියන්නේ තමන් කලින් හිටපු තමන් කලින් ගත කරපු ආත්ම භාව. එහෙම නැත්නම් ජීවිත මතක් කරන පුද්ගලයෙක් මතක් කරනවා නම් ඒ පුද්ගලයා මතක් කරන්නේ පංච උපාදාන ස්කන්ධයන් අතුරෙන් මොනවා හරි එකක් එක උපාදාන ස්කන්ධයක් හෝ කීපයක් තමයි මතක් කරන්නේ මොනවද මේ පංච උපාදාන ස්කන්ධ කියලා කියන්නේ එක ශ්‍රමණයෙක් හරි බ්‍රාහමණයෙක් හරි මතක් කරනවලු අතීත කාලේ මට මේ වගේ රූපයක් තිබුණේ මට මේ වගේ ඇඟක් තිබුණා. එහෙම නැත්නම් ඊට කලින් ජීවිතේදී මට මේ වගේ ඇඟක් තිබුණා. ඊට කලින් ජීවිතේදී මට මේ වගේ ඇඟක් තිබුණා කියලා රූපය සම්බන්ධයෙන් මතක් කරනවලු. එහෙම නැත්නම් ඔව් මතක් කරනවලු අතීත කාලයේ මම මෙන්න මේ වගේ සැපක් වින්දා මෙන්න මේ වගේ දුකක් වින්දා කියලා වේදනාව මතක් කරනවා. එහෙම නැත්නම් ඊට කලින් ජීවිතේදී මම මේ වගේ සැප වින්දා නැත්තම් මේ වගේ දුක් වින්දා. ඊටත් කලින් ජීවිතේදී මම මේ වගේ මේ වගේ දේවල් ඇහෙන් දැකලා සතුටු වුණා, කනින් අහලා සතුටු වුණා, නහයෙන් සුවඳ විඳලා එහෙම නැත්තම් ගඳක් ආග්‍රහණය කළා සතුටු වුණා හෝ අකමැති වුණා. එහෙම නැත්තම් මේ වගේ ආහාර පාවිච්චි කළා. මේ වගේ ආහාර නිසා මම සතුටු වුණා. එහෙම නැත්නම් දුක් වුණා. මට මේ වගේ දේවල් කන්න ලැබෙන්නේ කියලා. කියලා වේදනාව අනුව මතක් කරනවලු. ජීවිතෙන් ජීවිතෙන් ජීවිතේට ජීවිතෙන් ජීවිතේට ආපහු මතක් කරන්නේ වේදනාව අනුවලු. එහෙම නැත්නම් සංඥාව අනුව සිහි කරනවලු. මම අතීතේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ දැනුමක් තමයි මට ඒ කාලේ තිබුණේ. මම මේවා තමයි ඉගෙන ගත්තේ ඒ දවස්වල. නැත්තම් මේ වගේ මතකයක් තිබුණා. මේ වගේ දේවල් මම හඳුනාගත්තා. මේ දේවල් මම හඳුනාගත්තේ නැහැ. මේ දේවල් ගැන මම දැනගෙන හිටියා. අනිත් දේවල් දැනගෙන හිටියේ නැහැ. යනාදී වශයෙන් ඒ දවස්වල මම මෙහෙමයි මට මෙහෙමයි දැනුමක් තිබුණේ. මගේ දැනුම මේ ආකාරයයි. කියලා ඒ ජීවිතේ ඊට කලින් ජීවිතේ ඊටත් කලින් ජීවිතේ යනාදී වශයෙන් මේ පුබ්බේ නිවාස අනුස්සති කියන්නේ పూర్ව නිවාස නැත්නම් පෙර අප ජීවත් වෙච්ච හැටි මතක් කරන ශ්‍රමණයෙක් හරි බ්‍රාහමණයෙක් හරි මතක් කරනවා නම් මෙන්න මේ පිළිවෙලට සංඥාව අනුව මතක් කරනවලු. ඒ කියන්නේ සංඥාව කියලා කියන්නේ වෙනස් හඳුනා ගැනීම කියන එකයි. ඒ කියන්නේ අපි එක පොතක් තව පොතකට වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? එක පාටක් තව පාටකට වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? එක පුද්ගලෙක් තව පුද්ගලෙක් වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? සංඥාව අනුව. සංඥාව කියලා කියන්නේ වෙනස් හඳුනා ගැනීම කියන එකයි. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවනම් symbolic identification කියන්නේ මේ සංඥාව කියන එකයි. මේ සංඥාව අනුව තමයි අපි යම් කිසි දෙකක වෙනස හඳුනගන්නේ. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා අතීත කාලයේ මම මෙන්න මේ වගේ පින්පව් කළා කියලා මේ කර්මානුව සංස්කාරානුව අන්න ඒවට තමයි සංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ මොනවද? පින් සහ පව් කරපු කර්ම. මම මේ ජීවිතේ මෙන්න මේ විදිහට මම මාළු අල්ලලා තමයි ජීවත් වුනේ. ඒ මාළු විකුණලා තමයි ජීවත් වුනේ. එහෙම නැත්නම් මම භාවනා කළා. එහෙම නැත්නම් මම වළං හැදුවා. එහෙම නැත්නම් මම යුද්ධ කළා. ඒ වගේ මම කරපු කර්ම අනුව මතක් කරනවලු මේ ජීවිතේදී මම මේ මේ දේවල් කරා. ඊට කලින් ජීවිතේ මේ විදිහට මේ මේ දේවල් කරා. ඊටත් කලින් ජීවිතේ මේ විදිහට මේ විදිහට හිටියා. මෙන්න මේ දේවල් කරා. කියලා පින් සහ පව් අනුව ජීවිත මතක් කරගෙන මතක් කරගෙන යනවලු. එහෙමත් නැත්නම් විඥානය අනුව සිහි කරනවලු කොහොමද? දැන් මගේ හිත මේ විදියයි. ඒනට ගිය ජීවිතයේදී මගේ හිත මෙන්න මේ විදිය. මගේ හිත ඇති උනේ මේ විදියට තමයි. ඊට කලින් ජීවිතයේදී හිත ඇති උනේ මේ විදියටයි කියලා මේ සිත අනුව නැත්නම් විඥානය අනුව සිත අනුව ජීවිතෙන් ජීවිතයට ජීවිතෙන් ජීවිතයට ආපස්සට බලාගෙන යනවලු. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂූනි යම්කිසි පුද්ගලයෙක් නොඑක් ආකාරයෙන් තමන් වාසය කරපු පෙර ආත්ම භාව සිහි කරනවා නම් මේ පංච උපාදාන ස්කන්ධයන් අතුරෙන් එකක් හෝ කිහිපයක් තමයි මතක් කරන්නේ. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. මෙන්න මෙහෙම දේශනා කරපු බුදුජන් වහන්සේ අහනවා මහණෙනි ඇයි මේ රූපය රූපය කියලා කියන්නේ මේ ඇඟට රූපය කියන්නේ ඇයි මේ ඇඟට රූපය කියන්නේ කැඩෙන හින්දා මේ එක විදිහට තියෙන්නේ නැති හින්දා කැඩෙන හින්දා ඇයි එහෙම කියන්නේ අපි මේ එකක් කියලා හිතන අපේ ඇඟ තප්පරයකට කෝටි ප්‍රකෝටි ගාණක් හැදි හැදි කැඩෙනවා ඒක අපි දැනගන්නේ කොහොමද? අපේ ඇහැට එහෙම පේන්නේ නැහැ. අපිට දැනට භාවිතා කරන්න තියෙන දියුණුම කැමරා වලින් පේන්නේත් නැහැ. මොකද? ඒ වේගය ඊටත් වඩා වැඩි. ඒක දැනගන්න තමයි බුදුරජාන් වහන්සේ විදර්ශනා භාවනාව වඩන්න කියලා කියන්නේ. ඒනට අපි දන්නවා රූප කියන જાතිය කැඩෙනවා කියලා. කොහොමද දන්නේ? මේ රූප වාහිනිය තියෙන. රූප වාහිනියේ අපි දන්නවා මේ රූප රාමු තියෙන. ඊටත් වඩා හොඳට රූපවාහිනිය නම් මේ තිත් වලින් ඉරි ඇඳිලා තමයි රූප පේන්නේ. ඊට කලින් තිබ්බ චිත්‍රපටි වල නම් රූප රාමුවයි තිබ්බේ. ඒ කියන්නේ හතරස් කොටු රූප රාමු පෙලක් ඊටා වේගයෙන් ගමන් කරවීම නිසා අපිට මිනිසු ක්‍රියා කරනවා වගේ පේනවා. ඉතින් මේ අපේ අතපයත් ඒ වගේ තමයි. අපි කියන්නේ කාටුන් කියලා. අන්න ඒ වගේ තමයි වැඩ කරනවා. කියන්නේ මේ අතක් ඔසවනවා කියලා කියන්නේ මෙතන ඒක එක්තරා තැනක හැදෙමින් කැඩෙමින් තියෙන දේ ඊට වඩා චුට්ටක් උඩින් හැදෙන්න ඉඩ සලස්සන එක. ඊට පස්සේ ටික ටික ටික ටික අපි උඩට උස්සනවා කියලා කියන්නේ මේ කලින් හැදි මෙතන හැදි හැදි තිබිච්ච මේ රූප ටික එහෙම නැත්නම් මේ අත ඊට වඩා උස්සනකින් අපි සිතේ බලයට වෙනස් කර කර හදනවා. ඒක මේ අපි දැන් දන්න කාටුන් චිත්‍රපටි හදන්නෙත් ඒ විදිහට තමයි. ඒ කියන්නේ රූප රාමු කීපයක් හදලා වේගයෙන් දීවුවාම මේ අතක් ඔසවනවා වගේ පේනවා. අපි පණ පිටින් හිටියට අපි වැඩ කරන්නේත් මේ විදිහට කියලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒක දකින්නකම් මේ ඇඟ එකක් හැටියටමලු හිතෙන්නේ. මේ ඇඟ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවලු. ඒ වුණාට පොඩි කාලේ තිබ්බ අත නෙමෙයි දැන් තියෙන්නේ. ඒක නම් දන්නවා හැබැයි. වෙනස් වෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ වුණාට පොඩි කාලේ තිබ්බ අත නෙමෙයි දැන් ඒකේ පාටත් වෙනස්, හැඩෙත් වෙනස්, ප්‍රමාණෙත් වෙනස්. දැන් මේ අතම කැඩෙනවා කියලා හිතෙන්නේ නැති වුණාට වෙනස් වෙනවා කියලා හිතෙන්නේ නැති වුණාට බිඳෙනවා කියලා හිතෙන්නේ නැති වුණාට නුවර එළිය වගේ වෙන පළාතකට ගියහම වෙනස් පාටකට හැරෙනවා. එහෙම නැත්තම් ඇකිලෙන්න පටන් ගන්නවා. සීතල නිසා. රස්නේ පළාතකට ගියහම පාට වෙනස් වෙනවා. එහෙම නැත්තම් මේ අතක් යටින් ඉටිපන්දමක් දැල්ලුනොත් මොකක් හරි ගිනි දැල්ලකට අහු වුණොත් මේ අත එහෙම් පිටිම පාට මාරුලා පිච්චිලා කියලා අපි කියන්නේ ඒතොර. වෙනස් වෙනවා කියලා තේරෙනවා. ඒනට අපි හිතන් ඉන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. ටිකක් කල් යනකොට හැම රැලි වැටෙනවා. ඊට පස්සේ මේ අතපය හොලවන්න අමාරු වෙනවා. එතකොට නම් තේරෙනවා වෙනස් වෙලා කියලා. ඒ වුණාට දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වෙන හින්දා අපිට මතක් වෙන්නේ නැහැ මේක වෙනස් වෙනවා කියලා. අපි හිතන් ඉන්නේ මේක එක දිගටම එක විදියට තියෙනවා කියලා. ඒ වුණාට අහලා තියෙනවා මේ කන බොන දේවල් හින්දා මේ අතේ පැහැය වෙනස් වෙනවා. එහෙම නැත්නම් පිටින් ගාන දේවල් හින්දා එහෙම නැත්නම් අවුව වැස්ස උලන් හින්දා වෙනස් වෙනවා කියලා දන්නවා. ඒ වුණාට ඒක මතක් කරනකොට නම් එහෙම මතක් වෙන්නේ නැහැ. මොකද අපිට එච්චර ඥානයක් ක්‍රියා කරන්න වෙලාවක් වෙන්නේ නැහැ අත ගැන. ඊට වඩා හිතෙන්නේ මේ අත මගේ මේ අත හොඳින් තියාගන්න ඕන කියන එක විතරයි. ඉතින් බුදුජන් වහන්සේ මෙතන විස්තර කරනවා මේ රූපය කියන්නේ ඇයි? මේ බිඳි බිඳි ආයි හැදෙන හින්දා තමයි රූපය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ඊතා කෙටි කාලයකින් වෙනස් වෙන හින්දා රූප කියලා කියන්නේ. වෙනස් විවිධ වෙනස් බලපෑම් වලින් ඒ බලපෑම අනුව මේ රූපය වෙනස් වෙනවා කියලා කියනවා. මොන බලපෑමද තියෙන්නේ? සීතල නිසා වෙනස් වෙනවලු. උෂ්ණය නිසා වෙනස් වෙනවලු. බඩගින්න නිසා වෙනස් වෙනවලු. පිපාසය නිසා වෙනස් වෙනවා. ඉතින් බඩගිනි නිසා වෙනස් වෙන්නේ කොහොමද නේද? බඩගිනි වෙලාවට මොන දිහා බැලුවම නම් පේන මොන වෙනස් වෙලා තියෙන හැටි. ඒ වගේ තිබහ වෙලාවට මේ තියෙන සිනහව ඔක්කොම නැතුව ගිහිල්ලා තිබහ වැඩි වුණාම මේ රූපය වෙනස් වෙනවා. මේ මූණේ තියෙන හැඩය පවා වෙනස් වෙනවා. ඒ වගේ සීතල උෂ්ණ නිසා එහෙම නැත්නම් බඩගින්න පිපාසාව නිසා වෙනස් වෙනවා. ඊට අමතරව මැස්සෝ මදුරුව නිසා ආයි වෙනස් වෙනවා නේද? මේ රූපේ වෙනස් වෙනවා. මොකද මැස්සෙක් හරි මේ කාලේ නම් පොඩ්ඩක් වාසනාවන්තයි. මේ දෂ්ට කරන මැස්සෝ වැඩි නැති හින්දා. ඒ වුණාට එක්තරා කාලයකට නම් එහෙම ඉන්නවලු මේ මේ කාලෙත් එක්තරා ප්‍රදේශවල ඉන්නවා කියලා තමයි අපිට පෙන්වන්නේ. සත්තු ගැන පෙන්වන විශේෂ වැඩසටහන් වලදී එහෙම තියෙනවා. මදුරුව පලාකුලක් වගේ ඇවිල්ලා මීහරකෙක් වගේ ලොකු සතෙක් විනාඩි 5කදී වගේ කෙටි කාලයකදී ඉවරෙන්නම ලේ බීලා යන විදිහක් තියෙනවා. මේ දැනටත් ලෝකේ එහෙම දේවල් පවතිනවා. දැනටත් මේ පිරන්නා වගේ වෙනම සත්වයෝ ඉන්නවා වතුරකට බැස්සහම ඇට කට්ට විතරක් ඉතුරු කරන. ඕන සතෙක් ඒකට බලපාන්නේ නැහැ ඇටෙක්ද කියලාවත්. ඒ වගේ මැස්සෝ జాතිත් ඉන්නවා කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා. මේ සිවිය විදලා සම විදලා මස් විදලා ඇට විදලා ඇට මිදුළු බොන මැස්සෝ ඉන්නවා කියලා. ඉතින් එහෙම බොන සත්තු ඉන්නවා කියලා දැන් අපිට පරීක්ෂණ කරනකොට වැටහෙනවා. මොකද කැලෑවල හිමාලය වගේ විශේෂ තැන්වල නැත්නම් ඇමේසන් වනාන්තරය වනාන්තරය වගේ විශේෂ තැන්වල ඉන්නවා. අපි ඉතින් මේ කාලේ අපි තරම්ම අවාසනාවන්ත නැති හින්දා අපි ඒ ගැන දන්නේ නැහැ. නැත්තම් අපිට දැනගන්න තිබ්බා. <laughs> මේ විදිහට තව ටිකක් සිල් නැති වෙලා ගියොත් නම් දැනගන්න පුළුවන් මේ. ඒ කියන්නේ ජනතාවගේ මේ රටේ සිල් අඩුවෙන් අඩුවෙන් අපිට කාලයක් මෙහෙම ගියොත් ඉතින් භූමිකම්පාත් ඇති වෙලා ඔය වගේ මැසි මදුරු උදුත් ඇති වෙලා ඒ වගේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එහෙම දේවල් දැනගන්න කලින් සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. මේ වගේ මැස්සන්ගේ මදුරුවන්ගේ එහෙම නැත්තම් සීතල හුලං රස්නේ හුලං අපි කියන්නේ වාතය. ඒ වාතය වාතය නිසා එහෙම නැත්නම් අවුව නිසා එහෙම නැත්නම් සර්පය වගේ දීර්ඝ සත්වය නිසා මෙන්න මේ සත්වයන්ගේ ස්පර්ශයන් නිසා මේ රූපය බිඳෙනවා වෙනස් වෙනවා අන්න ඒ නිසා තමයි මේ ඇඟට රූප කියලා කියන්නේ මොකද පාලියෙන් රුප්පන කියලා කියන්නේ වෙනස් වෙනවට නැත්නම් බිඳෙනවට ඒක තමයි රූප කියලා කියන්නේ ඒ වචනය තමයි අපි සිංහලට පරිවර්තනය කරලා පාවිච්චි කරන රූප කියලා. ඇයි මේ වේදනාව කියන්නේ? වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එක. එහෙම නැත්තම් වළඳනවා. නැත්තම් විඳිනවා කියන එක. මොනවද විඳින්නේ? සැප කියන එක විඳිනවා. එහෙම නැත්තම් දුක කියන එක විඳිනවා. එහෙම නැත්තම් සැප දුක නැතුව උපේක්ඛාව කියන එක විඳිනවා. මේ වේදනාව වේදනාව කියන්නේ මේ සැපේ විඳින හින්දා. එහෙම නැත්නම් දුක විඳින හින්දා. එහෙම නැත්නම් සැපවත් දුකවත් නැතුව උපේක්ඛාව විඳින හින්දා. ඇයි සංඥාව කියලා කියන්නේ? වෙනස් දේවල් හඳුනගන්න හින්දා. නිල් වෙනම හඳුන ගන්නවා. කහ වෙනම හඳුන ගන්නවා. රතු වෙනම හඳුන ගන්නවා. ඒ වගේ පාට වෙනම හඳුන ගන්නවා. තිරිසනා එහෙම නැත්නම් මිනිස්සයා කියලා වෙනම හඳුන ගන්නවා. මිනිස්සයාගේ පිරිමි සහ ගෑනු කියලා වෙනම හඳුනා ගන්නවා. පිරිමින්ගෙත් උස පිරිමි එහෙම නැත්නම් මිටි පිරිමි කියලා වෙනම හඳුනා ගන්නවා. එහෙම නැත්නම් කළු පිරිමි නැත්නම් සුදු පිරිමි. එහෙම නැත්නම් මහත පිරිමි. එහෙම නැත්නම් කෙට්ටු පිරිමි. එහෙම නැත්නම් අපේ මේ ඉන්නනම් අපේ යාළුවෝ කියලා වෙනම පිරිමි జాතියක්. කියලා වෙනම හඳුනා ගන්නවා. යාළුවන්ගේ අතරේ මෙයා හොඳ යාළුවෙක්, මෙයා ඒ තරම් හොඳ යාළුවෙක් නෙමෙයි කියලා හඳුනා ගන්නවා. ඒ වගේ වෙනස් හඳුනා ගැනීම තියෙන්නේ මේ සංඥාව නිසා. ඒ කියන්නේ හැම දෙයකටම වෙනස් සංඥාවක් තියෙනවා. ඒ වෙනස් සංඥාවෙන් අනිත් දේත් එක්ක අපි වෙන් කරලා හඳුනගන්න. ඒක තමයි මේ සංඥාව සංඥාව කියන්නේ. ඇයි සංස්කාර කියලා කියන්නේ? සංස්කාර කියලා කියන්නේ පින් සහ පව් වලට. සංඛාර කියලා කියන්නේ අපි අනාගතේ මේ වගේ රූපයක් ලැබෙන්න මේ වගේ එකක් ලැබෙන්න කියලා මොන හරි දෙයක් කරනවා. මොනවද කරන්නේ? මූණ සුදු වෙන්න කියලා මොන හරි ගා ගන්න. ඒ වගේ දේවල් තමයි. ඒවා තමයි සංස්කාර කියන්නේ. එහෙම නැත්නම් අනාගතේ මේ වගේ සැපක් ලැබෙන්න වේදනාවක් ලැබෙන්න කියලා සංස්කාර කරනවා පින්පව් කරනවා පින් හරි පව් හරි කරනවා මම හෙට ගිහිල්ලා මොන හරි හොඳ තැනකින් මොන හරි කනවා ඒ කියන්නේ මොකද ඒ රසය විඳින්න ඕන හින්දා ඒ සැප හොයන්න ඕන හින්දා කර්මයක් කරනවා ඒ වගේ වේදනාව ලබන්න හින්දා සංස්කාර කරනවා. ඊට අමතරව සංඥාව ලබන්න හින්දා සංස්කාර කරනවා. මොනවද සංඥාව කියන්නේ? දැනුම, මතකය. කියන්නේ සංඥාව. ඒ කියන්නේ අපි මම කියනවා මම මේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා. මොකද මට ඕනේ ඩිප්ලෝමා ධාරියෙක් වෙන්න. ඒක තමයි මම බලාපොරොත්තු වෙන සංඥාව. මට මේ සංඥා ඕනේ. මට ඕනේ උපාධිධාරියෙක් වෙන්න. ඉතින් ඒ විදිහට ඒ සංඥාව ලැබීම පිණිස පින්පව් කරනවා. පින් හරි පව් හරි කරනවා. නැත්තම් මට ඕනේ වීරයෙක් වෙන්න. කීල්ල කීල්ල සතෙක්ව මරනවා. මට ඕනේ දඩයක්කාරයෙක් වෙන්න කියලා පව් කරනවා. ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්න මම හොඳ දඩයක්කාරයෙක් කියලා. එනකොට කරලා තියෙන්නේ පව්. ඉතින් ඒක දන්නේ ඒක පස්සේ දැනගන්න. ඒ වුණාට අවශ්‍යතාවය තමයි මම මේ වගේ සංඥාවක් සහිත වෙනවා. ඊට පස්සේ මට මේ වගේ හිතක් ලැබීම පිණිස මම මේ වගේ පිම්පව් කරන්න ඕන කියලා ඒ සංස්කාර ලබන්නත් පවක් කරන්න හරි හිතනවා. පවක් කරන්න සූදානම් වීමක් හැටියට තව කර්මයක් කරනවා. කියන්නේ දඩයන් කරන්න ඕනේ හින්දා කැලෑ ප්‍රදේශයකට යනවා. යන්නේ අමාරුයි. කෝච්චියෙන් යන්නේ එහෙම නැත්නම් බස් එක යන්නේ. හරි අමාරුවෙන් බට්ටි කුස්සගෙන යනවා. එහෙම නැත්නම් පිනක් කරන්න කියලා මල් ටිකක් හොයාගන්න යනවා. ඒ වගේ මේ සංස්කාර කියන්නේ ඒවයි. පින් සහ පව්. පින් සහ පව් වෙනුවෙනුත් අපි පින් පව් කරනවා. ඒ කියන්නේ පින් කරන්න පව් කරන්නත් ලැහැස්ති වෙනවා තව කර්ම කරලා. එහෙම නැත්නම් මට මේ වගේ හිතක් තිබුණොත් හොඳයි. මට නිවිච්ච හිතක් තිබුණොත් හොඳයි කියලා මිනිස්සු භාවනා කරන්න යනවා. එහෙම නැත්නම් මට සංගීතඥයෙක් වගේ රසය විඳින සිතක් තියුණොත් හොඳයි කියලා සංගීතය ඉගෙන ගන්න. ඒ වගේ මේ විඥාණය පිනිස අපි සංස්කාර කරනවා. අන්න ඒ විදිහට මේ සංස්කාර කියන්නේ පින් සහ පව්. රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනුවෙන්ම කරන පින් සහ පව්. ඒක තමයි සංස්කාර කියලා කියන්නේ. විඥාණය කියන්නේ මොකද්ද? දැනගනි කියන එක. ඒ කියන්නේ සිතෙන් තමයි විඥාණය කියන්නේ සිතට සිතෙන් තමයි දැනගන්නේ. මේ සිත් ගොඩකින් තමයි අපි මේ හැමදේම දැනගන්නේ. මේ හැම වචනයක්ම සිත් ගණනාවකින් තමයි තේරුම් ගන්න. අහන්නේ එක සිතකින් තේරුම් ගන්නේ තව සිතකින් ඊට පස්සේ ඒ ඊට සමාන දේවල් හොයන්නේ තව සිතකින් ඊට අසමාන දේවල් හොයන්නේ තව සිතකින් මට දැන් තේරුණා කියලා හිතන්නේ තව සිතකින් මට දැන් තේරුන්නේ නැහැ කියලා හිතන්නේ තව සිතකින් ඒ වගේ සිත් වලින් තමයි එක එක දේවල් තේරුම් ගන්න. ඒ වගේ අපිට පුළුවන් ඇඹුල් රස දැනගන්න සිත් වලින්. තිත්ත රස දැනගන්න පුළුවන්. පැණි රස දැනගන්න පුළුවන්. කරවෙච්ච රස දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ලුණු රස දැනගන්න පුළුවන්. මේ දැනගන්නේ කොහොමද? සිතෙන් දැනගන්න. එහෙම නැත්නම් රස දැනගන්න පුළුවන්. සීතල දැනගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම සිතෙන් තමයි දැනගන්නේ. මේ බණ අහලා තියෙන ආර්ය ශ්‍රාවකයා මෙහෙම නුවණින් සලකනවලු කොහොමද මේ දැන් බනහල නැති කෙනෙක් දන්නේ නැහැලු මම මේ වෙලාවේ මොනවද හිතන්න ඕන මම මේ වෙලාවේ මොනවද හිතන්න ඕන නැත්තේ මොනවා හිතුවොත් මට ප්‍රයෝජනයක් තියනවද මොනවා හිතුවොත් මට ප්‍රයෝජනයක් නැද්ද කියන එක මේ පෘථග්ජනය දන්නේ නැහැ කියලා කියන්නේ. බනහල නැති පෘථග්ජනය දන්නේ නැහැ. ඒ වුණාට මේ සම්මා සම්බුදු රජුන්ගේ ධර්මයේ ඉගෙන ගත්ත අහලා තියෙන ඒ ආර්ය ශ්‍රාවකයා දන්නවා මම මොනවද මේ වෙලාවට හිතන්න ඕනේ මේ මේ මේ වෙලාවේ මෙන්න මේ දේ හිතුවොත් මට මොන විදිහේ වාසියක් අත්පත් වෙයිද මේ විදිහේ අකුසලයක් හරි මගේ හිතේ ඇති වුණොත් මට මොන විදිහේ නරකක් වෙයිද ඒ නිසා ඒ පුද්ගලයා නුවණින් සලකලා බලනවලු මෙහෙම මොකද මට දැන් මේ රූපේ තියෙනවා මේ ඇඟ තියෙනවා මේ ඇඟ සතුටු කරන්න මේ ඇඟ පවත්වාගෙන යන්න මම ගොඩක් මහන්සි වෙන්න ඕනේ. කොහොමද? පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ සෙල්ලම් කරන්න කැමති වෙලාවටත් ඒ ටික අතහැරලා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඉගෙනගෙන විතරක් හරියන්නේ ඒ පාසල් කාලේ ඉගෙන ගත්ත දේට අමතරව තව දෙයක් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් හොඳට ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා වැඩිදුර අධ්‍යාපනයකුත් ලබන්න ඕනේ. එහෙම කරලත් බෑ තව රැකියාවකුත් කරන්න ඕන. ඉතින් දැන් මේ මේ තියෙන ඇඟ බේර ගන්නත් මම කොච්චර මහන්සි වෙනවද? ඒ හින්දා බැලුවහම ඇත්තටම බැලුවහම මේ ඇඟ මාව කනවා. ඒක තමයි කජ්ජනීය කියන්නේ. මේ ඇඟ මාව කනවා. දැනුත් කනවා. අනිත් එක මම අනාගතේ මට හිතෙනවා නම් මම මල්ලපොර සූරයක් වෙන්න ඕනේ කියලා මම ඊට අමතරව ව්‍යායාම කරන්න ඕනේ. ඒ නම මීටත් අමතරව වැඩිපුර ආහාර ගන්න ඕනේ. ඒ ආහාර ගන්න සල්ලි හොයා ගන්න ඕනේ. එහෙම එහෙම ගියාම අනාගතයේ මම ප්‍රාර්ථනා කරන රූපයත් මාව කනවා. ඒ කියන්නේ දැන් තියෙන මේ ඇඟත් මාව කනවා ඇත්තටම. මොකද මට හරියට කරදර කරනවා. ඊට අමතරව අනාගතයේ මම මේ වගේ වෙන්න ඕනේ කියලා හිතලත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ගිහිල්ලත් මාව ඒ රූපයත් මාව කනවා. කියලා කල්පනා කරනවා. අතීතයේ යම් කිසි රූපයක් තිබ්බනම් ඒ රූපයත් මාවම කෑවා. කියලා නොඑක් ආත්ම භාව සිහි කරලා හිතනවලු මේ ධාන තියෙන පුද්ගලෙක් මේ හිතනවා කියලා කියන්නේ ආත්ම භාව සිහි කරලා හිතනවලු බලන්න මංගේ රූපය රැකගන්න කොච්චර මහන්සි වුණාද කොච්චර දුක් විඳද කියලා ඒ ඇඟ රැකගන්න මහන්සි වෙච්ච මහන්සි වෙච්ච මතක් කරනවා කියලා කියන්නේ ඒ හින්දා තමයි මේකට කියන්නේ කජ්ජනීය කියලා මම බැරි වෙලාවක තව මීට වැඩිය රූපයක් මේ රූපය හෝ මේ රූපේ දිගටම තියෙන්න ඕනේ කියලා හෝ එහෙම නැත්නම් වෙන මීට වඩා හොඳ ලස්සන රූපයක් හෝ වෙනස් රූපයක් ප්‍රාර්ථනා කරන්න ගියොත් අනාගතේත් මාව කණේකම තමයි වෙන්නේ. මට මහන්සි වෙන්නම වෙනවා කියලා මේ නුවණ තියෙන ආර්ය ශ්‍රාවකයා කල්පනා කරලා බලනවලු. අන්න එහෙම කල්පනා කරලා ඔහු අතීත රූපයට යම්කිසි ඔහුගේ ඇලුමක් තිබුණා නම් ඒක අයින් කරගන්නවලු. දැන් අනාගත රූපයක් ඒ කියන්නේ අනාගතයේ මේ ඇඟ මේ විදිහට තියෙන්න ඕන කියලා ආසාවක් තියුණා නම් ඒකත් අතහැර ගන්නවා. දැනට මේ ඇඟ මේ විදිහට තියෙන්න ඕන කියලා ආසාවක් තියෙනවා නම් ඒකත් අතහැර ගන්නවලු. මොකද මේ මහන්සියෙන් බේරෙන්න කෑමෙන් බේරෙන්න හින්දා. පේනවා. අන්න ඒ විදිහට අතීත රූපයත් අනාගත රූපයත් වර්තමාන රූපයත් ප්‍රාර්ථනා කරන්නේ නැති වුනහම ඔහුගේ සිත රූපය පිළිබඳ යම්කිසි ඇල්මක් තිබුණා නම් කලින් ඒ ඇල්මෙන් මිදෙනවා. ඒ ඇල්මෙන් මිදුනහම ඔහුට බොහොම සැනසෙල්ල ඉන්න පුළුවන්. ඔහු කල්පනා කරලා බලනවලු මේ වර්තමාන වේදනාව මාව කනවා. මොකද දැන් සැප ලබන්න ඕනේ කියලා මම කොච්චර මහන්සි වෙනවද? ඒ කියන්නේ මේ විදිහේ සුවයක් විඳින්න ඕනේ. බිම ඉන්නවට වඩා කුෂන් එකේ ඉන්න එක හොඳයි. ඒ හින්දා කුෂන් එකක් හොයාගන්න ඕනේ. ඒ වගේ අද දවල් කාපු කෑමනක් එච්චර හොඳ මදි. ඊට වඩා රස කෑමක් කන්න ඕන රැට්. එහෙම නැත්නම් හෙට කන්න ඕන හොඳ කෑමක්. කියලා ඉතින් මහන්සි වෙනවා. මහන්සි වෙනකොට එහෙම කෑමක් නැහැ. නැත්නම් එහෙම කෑමක් තියෙනවා. ඒකට ගොඩක් සල්ලි ඉල්ලනවා. ඉතින් සල්ලි හොයන්න ඕන. ඒ වගේ මේ මේ වේදනාවත් මාට ගොඩක් කරදර කරනවා. මේ වේදනාව හොයන්න හොයන්න මම නිකම්ම ඒ වේදනාව විසින් මාව කනු ලබනවා කියලා හිතනවලු. හිතලා අතීත භවයන්හි ඒ ලැබු වේදනාව පිළිබඳ ඇලෙන්නේ නැතු වෙනවා. මොකද නැත්තම් දැන් සමහරලාට මං ගිය ජීවිත බැලුවම සමහර ජීවිත රජ වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් සැප විඳිනවා. දැන් එහෙම එකක් නැහැ. ඉතින් එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් හිතෙනවා අර එදා වින්දා වගේ රජ සැප වින්දා නම් හොඳයි. මොකද මිනිස්සු දිනු කාලෙට මේ අපි කන කෑම වගේ මේ නීරස කෑම නෙමෙයි මිනිස්සු කන්නේ. බොහොම ප්‍රණීත කෑම කාලා තියෙනවා. මොකද මිනිස්සුන්ගේ පිං වැඩි. පිං වැඩි වුණාම ස්වභාව ධර්මය හොඳ වෙනවා. ඒ ස්වභාව ධර්මය හොඳ වුණාම මේ අපි කන දේවල් පවා එන්න එන්නම රසයෙන් උසස් වෙනවා. ඒ හින්දා ඒ කාලයට තියෙන එළවලු රසයි. බත් සුවඳයි. සාමාන්‍යයෙන් කියන්නේ ඒ දවස්වල අපේ රජ කාලේ හැම බතක් උයනකොට පලාතම සුවඳ වෙනවා කියලා. ඒක කියන්නේ සුවඳ ඇල් කියලා. දැන් නම් සුවඳල් කියලා තිබ්බත් එච්චර සුවඳ නැහැ. නම විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒ පිං අඩු කාලෙට මිනිස්සුන්ගේ තියෙන හැටි පිං වැඩි කාලෙට මිනිස්සුන්ගේ තියෙන හැටි මතක් වෙනකොට ඒ පුබ්බේ නිවාසානුස්සති තියෙන පෙර ආත්ම බලන පෙර ජීවිත බලන පුද්ගලයාට හිතෙනවලු අර එදා තිබ්බ එක දැන් තියෙනවා නම් හොඳයි කියලා. ඒ වුණාට ඔහුට මතක් වෙනවලු එදා තිබ්බ එක ලබන්න මං කොච්චර දුක් විඳද? එහෙනම් එදත් මාව ඒ වේදනාව කෑවා. එහෙනම් මම මේක අතාරින්න ඕන. ඒක අතෑරිය නැත්තම් මාව දිගටම කනවා. දැන් තියෙන වේදනාව රකගන්නත් මම මේ වේදනාව විඳින්න හින්දා මේ සැප විඳින්න හින්දා මේ දුකෙන් බේරෙන්න හින්දා මම කොච්චර මහන්සිෙන්න ඕනේ. එහෙනම් මේකට තියෙන ඇල්ම නවත්තන්න ඕනේ. අනාගතයේ සැප විඳින්න හිතුවත් ඒකිනුත් හිත අයින් කරගත්තේ නැත්තම් මට ගොඩක් තව මහන්සියෙන්න වෙනවා. අන්නේ විදිහට ඔහු අතීත අනාගත වර්තමාන කියන වේදනාවන්හි තමන්ගේ තියෙන රාගය අයින් කරනවා. ඒ කියන්නේ ඇල්ම නවත්තනවා. ඒ නැවැත්වුවට පස්සේ ඔහුට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේ සංඥාව ගැනත් එහෙමයි. අතීතයේ මම ඉගෙන ගන්නයි කියලා මතක තියාගන්නයි කියලා කොච්චර මහන්සි වුණාද? ඒ ඒ ජීවිතවල. වර්තමානයේ කොච්චර මහන්සි වෙනවද? කොච්චර පාඩම් කළා කොච්චර අමතක වෙනවද? ඉතින් ඔය කියන විදිහට ලේසියෙන්ම මතක හිටියනම් එහෙනම් අපි උපාධි ගණනාවක්ම පාස් කළා මෙලහට. ඒකට එහෙම ලේසියක් නැහැ. හරි අමාරුයි. හරි වෙහෙසයි. ඉතින් මේ සංඥාවත් අතීත සංඥාව මාව කෑවා. වර්තමාන සංඥාවත් මම බලාපොරොත්තු වෙන සංඥාව මාව කනවා. දැන් තාමත් කනවා. අනාගතයේදීත් තව ලොකු ලොකු දේවල් ප්‍රාර්ථනා කරන්න ගියොත් එම් අනාගත සංඥාවත් මාව කනවා. එහෙනම් මම ඒ තුනම අතාරින්න ඕනි කියලා. ඒ වගේ සංස්කාර ඒ කියන්නේ අතීතේ මම පින්පව් කරන්න මේ විදියට මහන්සි වුණා. කර්ම කරන්න මහන්සි වුණා. වර්තමානයේත් මම මහන්සි වෙනවා. අනාගතයේත් ලොකු ලොකු දේවල් කරන්න හිතන් හිටියොත් එම ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. ඒ හින්දා ඒ කරන්න තියෙන පින් ටික, ඒ කරන්න තියෙන පව් ටික යන තියෙන ආසාව අයින් කරගන්න ඕනේ. අන්නේ අයින් කරගත්ත පුද්ගලයාට සාහනය හම්බ වෙනවා. අයින් කරගත්තේ නැත්තම් තාමත් අසහනෙන් තමයි ඉඳන්නේ. ඒ කියන්නේ පින්පව් විසින් ඔහු කනු ලබනවා. ඒ වගේ හිතත් එහෙමයි. අතීතයේ හිත රැකගන්න ඔහු මහන්සි වුණා. වර්තමානයේත් හිත රැකගන්න මහන්සි වෙනවා. අනාගතේ හිත රැකගන්න මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතන් ඉන්නවා අද මේ වැඩේ කරනවා කියලා. ඒ වුණාට හිත වෙන කොහෙවත් යන්නේ. ඒ හින්දා හිත කරදර කරනවා. Tamanට ඕන තැනටම නෙමෙයි යන්නේ. ඒ හින්දා මේ හිතට හිතෙන් ඇති වෙන කරදරෙන් එහෙම නැත්නම් හිතෙන් හිත විසින් තමන් කන කනවා කියන එකෙන් මිදෙන්න ඒ හිත මේ විදිහට තියෙන්න ඕනේ කියලා තියෙන ආසාව අයින් කරගන්න. අන්න එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂුණීන් අහනවා භික්ෂුණී මේ ඇඟ නැත්නම් මේ රූපය නිට්ටද හැමදාම එක විදිහට තියෙනවද? එතකොට භික්ෂුන් කියනවා අනිත්‍යයි භාගතුන් වහන්සේ. ඒක එක විදිහට තියෙන්නේ එතකොට බුදුරජාන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් ඒක සැපක්ද එහෙම නැත්නම් දුකක්ද? එහෙනම් වෙනස් වෙනවා නම් ඒක දුකක්. යමක් දුක් නම් ඒක මගේ කියලා කියලා වැඩක් තියනවාද? ඒක මගේ කියලා ළඟ තියාගෙන වැඩක් තියනවාද? මගේ ජීවිතය මගේ ආත්මය කියලා හිතලා වැඩක් තියනවාද? මේක දුකක් නම් මේක වෙනස් වෙනවා නම් ඒ එක විදිහට තියෙන්නේ නැත්නම් දුකයි. මේක රැලි වැටෙනවා, ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව යනවා නම් ඒක දුකක්. එතකොට එහෙම දුක් සහිත දෙයක් මගේ කියලා තියන් ඉඳලා වැඩක් තියනවලු. වටිනාකමක් තියනවලු. මගේ ආත්මය කියලා කියන්න වටිනවද? වටින්නේ නැහැ. එහෙනම් මේක මේ මගේ කියලා කියලා වැඩක් නැහැ. අන්න ඒ විදියට මේ යම්කිසි රූපයක් තියෙනවා නම් මේක මගේ නෙමෙයි. මගේ කියලා හිතලා වැඩක් නැහැ මොකද මගේ නෙමෙයි මොකද මට ඕන විදියට නෙමෙයි තියෙන්නේ. මමත් නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි කියලා නුවණින් දැනගන්න ඕන. මෙන්න මෙහෙම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ කලකිරෙන ආර ශ්‍රාවකයා සංසාර චක්‍රය ඉවත් කරනවලු. සංසාර චක්‍රය ඉවත් කරනවලු ඒ සංසාරය රැස් කරන්නේ නැහැ. සංස්කාරය ඈඩ් කරනවලු. ඒ ලෝකයෙන් එතර වෙන්න හදනවා. සංසාරයෙන් ඈත් වෙන්න හදනවලු. ඒ කියන්නේ ජීවිතයෙන් ඈත් වෙන්න හදනවා. ජීවිතය අල්ලගන්න නැහැලු තදින්. ලෝභකමින් අල්ලගන්න නැහැලු. ඒ ජීවත් වෙන්න තියෙන හේතුව ඒ ජීවිතය ඇති වෙන්න තියෙන හේතුව ජීවිතේ දුක් ඇති වෙන්න තියෙන හේතුව ඒ දුකේ හේතුව විසිරවල දානවලු. ඒ කියන්නේ වෙන් කරනවලු. ආයි එකට එකහුව වෙන්න දෙන්නේ නැහැලු. ඒ ජීවිතේ යම් කිසි දැවීමක් තියෙනවා නම් ඒක නිවනවලු. ආයි දවන්නේ නැහැලු. ආයි පත්තු කරන්නේ නැහැ. මොනවද ඒ පුද්ගලයා මේ විනාශ කළ දානේ රැස් කරන්නේ නැත්තේ රූපය රැස් කරන්න හැල රූපය විනාශ කරලා ඒ කියන්නේ රූපය පිළිබඳ තියෙන ආසාව විනාශ කරලා දානවා වේදනාව රැස් කරන්න හැල්ලු ආසාව විනාශ කරලා දානවා සංඥාව සංස්කාර විඥාන කියන රූපය කියන ඇඟ වේදනාව කියන්නේ සැප දුක විඳීම සංඥාව කියන්නේ වෙනස් හඳුනා ගැනීම සංස්කාර කියන්නේ පින්පව් අපි කරන කර්ම අපි කරන ක්‍රියා විඥාන කියන්නේ අපේ හිත ඒ පහම රැස් වෙන්න දෙන්නේ නැහැලු විනාශ කරලා දානවා ආසා විනාශ කරලා දානවා මේ පහ පිළිබඳ ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ රැස් කරන්නේ නැතුව ඈතට දානවා ඈතට ඈත් කරනවා ඒ කියන්නේ ආසාව ඈතටම ඈත් කරලා දානවා ඊට අමතරව රූපය ඇති වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව කුඩු කරලා දාන විසිරෝලා දාන එක්ක හුවෙන්න දෙන්නේ නැති කරනවා. ඒ වගේ පංචස්කන්ධය ඇති වෙන්න තියෙන හේතුව විසිරෝලා දාන. අයින් කරලා දාන. ඒ පංචස්කන්ධය නිසා ඇතිවෙන දැවීමක් අපේ දැවිල්ලක් තියෙනවා නම් අපහසුවක් තියෙනවා නම් ඒක නිවලා දාන. ආයෙ පත්තු කරන්න හිතන්නේ නැහැ. මෙන්න මේ විදිහට කලකිරුණාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිළිබඳ කලකිරුණොත් ඒ පුද්ගලයා කරන්න තියෙන දේ කරා කියලාලු කියන්නේ. ආයි ඉපදින්නේ නැහැ කියලාලු කියන්නේ. ඒ කියන්නේ අරහත් තත්ත්වයටපත් වෙනවා කියන එක. අරහත් භාවයටපත් වෙනවා. එතනින් එහාට ඔහු පිළිබඳ කතා කරන්නේ මෙහෙම. කොහොමද ඔහු රැස් කරන්නේ නැහැ. සංසාරය පිළිබඳ රැස් කරන්නේ නැහැ. විසිරුවන්නෙත් නැහැ. මොකද විසිරෝල ඉවරයි. ඒ කියන්නේ සංසාරයේ ඇති වෙන හේතුව විසිරෝල ඉවරයි. ඔහු මොනවත් අදින් අල්ලගන්නේ නැහැ. මොනවත් අතාරින්නෙත් නැහැ. මොකද අතෑරලා ඉවරයි. ඔහු ඒ සංසාරයේ ඇති වෙන හේතුව රැස් කරන්නෙත් නැහැ. විසිරුවන්නෙත් නැහැ. මොකද විසිරුවල ඉවරයි. ඔහු සංසාරයේ තියෙන දැවීම දවන්නෙත් නෑ නිවන්නෙත් නෑ මොකද නිවල ඉවරයි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් අන්නේ தත්ත්වයටපත් වුනහම ඔහු මේ සංසාරය පිළිබඳ මිදීමකටපත් වෙනවා. එතනින් එහාට ඔහුට වෙහෙස වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට හිතනවානේ දැන් අපි එක්තරා මට්ටමක ඉඳලා දුක් සහිත මට්ටමක ඉඳලා ඒ දුකෙන් මිදෙන්න කියලා ලොකු උත්සාහයක් කරනවා. අපි හිතමු දැන් ධර්මය අහන්න කියලා එනවා. ඊට පස්සේ අත රිදෙනවා, කොන්ද රිදෙනවා, කකුල රිදෙනවා. ඒ ඒ වගේ දේවල් විඳගෙන නිදිමතයි. ඒ දේවල් ඔක්කොම විඳගෙන අහන් ඉන්නවා. ඒ වගේ වෙහෙස වීමක් තියෙනවා. මෙන්න මේ தത്വෙටපත් වෙච්ච පුද්ගලයා අන්නේ වෙහෙසනුත් මිදෙනවා කියලා තියෙනවා. නැවත වෙහෙස වීමක් ඔහුට ඇත්තෙම නැහැ. ඒ කියන්නේ ඔහු කරන්න තියෙන දේ කරලා ඉවරයි. නැවත ඔහු දැන් අපි සාමාන්‍යයෙන් කුසල් කරන කාලේ නම් කුසල් විතරක් කරන්න ඕන අකුසල් සිද්ධ නොවෙන්න ඕන. මේ කුසලේ හරියට කරන්න ඕන කියලා හරි වෙහසක් තියෙනවා. එනකොට මේ අරහත් ත්වයටපත් වෙච්ච පුද්ගලයාට එහෙම වෙහසක් නැහැ. ඒ නිසා හරියට අර සැඩ පහරකට එහෙම නැත්නම් ගඟකට වැටිච්ච මිනිස්සෙක් අතපය ගහලා බොහොම අමාරුවෙන් පීනන්න හදනවලු මොකද? එතන ගිලෙන හින්දා. එතන හරි අමාරු හින්දා. ඉතින් එහෙම අමාරුවෙන් අතපය ගහලා පීනලා ඒ මිනිස්සයා ඉවුරකට ආවට පස්සේ ඉවුරේ නැගලා ඉවුරට නැගලා ගොඩ වෙලා ආයි අතපය ගහන්නේ නැහැ. මොකද දැන් ගොඩ වෙලා ඉවරයි. දැන් සහනයටපත් වෙලා ඉවරයි. අන්න ඒ වගේ මෙන්න මේ සංසාරය කියන එකත් සැඩ පහලකට උපමා කරන්නේ. මේ සංසාරේ අපිව ඇදගෙන යනවා එක පැත්තකට. බේරෙන්න ඕන නම් බොහොම වෙහෙස වෙලා අතපය ගහන්න කියලා කියනවා. ඒ ගහන විදිය තමයි මේ කිව්වේ. ඒ අතපය ගහලා ඉවර වුණාම එතනින් එහාට වෙහෙස වීමක් නැහැ කියලා කියනවා. අන්න ඒ පුද්ගලයා නිමුණා සැනසුණා කරන්න තියෙන දේ කරා ඒ කවදාක්වත් ඒ පුද්ගලයාට නැවත දුකක් ඇති වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. මේ තමයි පංචස්කන්ධය අපිව කණාකාරී විස්තර කරන කජ්ජනීය සූත්‍රය.